ඊළඟට අහලා තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ ත්‍රි හේතුක බව කියන කාරණාව ටිකක් පහදා දෙනසේක්වා. ඔව් ත්‍රි හේතුක කියලා කියන්නේ දැන් කුසලයක් සිද්ධ කරනකොට ඒ කුසලයට අදාළ කුසල මූලයන් තුනක් තියෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහ කියලා. එතකොට ඒ කුසල මූලයන් තුනම අනිවාර්යෙන් කුසල් සිතක යෙදිය යුතුයි කියලා නියමයක් නැහැ. හැබැයි කුසල මූලයන් දෙකක් අනිවාර්යෙන් යෙදිය යුතුමයි. ඒ නිසා අලෝභ සහ අද්වේෂ කියන කුසල මූලයන් දෙක හඳුන්වනවා සෝබන සාධාරණ සෝබන සිත් කියලා කියන්නේ කුසල් සිත් සෝබන සාධාරණ කියලා කියන්නේ සෑම කුසල් සිතකම අනිවාර්යෙන් යෙදෙන කුසල චෛතසික. එතකොට කිසිම කුසලයක් ක්‍රියාත්මක වෙන්නේ ඒක හේතුක. ඒ කියන්නේ අලෝභයෙන්, අද්වේෂයෙන්, අමෝහයෙන් කියන එක හේතුවක් යෙදিলা කිසිම කුසල් සිතක් යෙදෙන්නේ නැහැ. අනිවාර්යෙන් කුසල් සිතක් නම් අලෝභ සහ අද්වේෂ කියන කුසල මුල්‍යයන් දෙකම යෙදිය යුතුයමයි. හැබැයි ඒ කුසල මූලයන් දෙක යෙදුණයි කියලා හැම විටම ඒක ත්‍රි හේතුක කුසලයක් විය යුතුයමයි කියලා නියමයක් නැහැ. ත්‍රි හේතුක කුසලයක් වෙන්නට නම් එහි ප්‍රඥාව යෙදෙන්නට. එතන අන්නේ ප්‍රඥාව යෙදෙන කුසල්සිත හේවත් ඥාන සංප්‍රයුක්ත කුසල්සිත තමයි ත්‍රි හේතුක කුසල්සිතක් හැටියට හඳුන්වන්නේ. එතකොට ඒ ඒ ත්‍රි හේතුක කුසල්සිත මරණාසන්න මොහොතේ සිහිපත් වෙලා ඒන් උත්පත්තිය ලබන තැනැත්තා තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිකේක් හැටියට හඳුන්වන්නේ. එහෙම කෙනෙකුට තමයි අර පාරමිතා ධර්ම සම්පාදනය වෙලා දියුණු වෙලා තියනවා නම් බෝධිපාක්ෂික ධර්ම අවදි කරලා නිවන් දකින්නට පුළුවන් වෙන්නේ. හැබැයි ත්‍රි හේතුක උත්පත්තියක් තිබිච්ච පමණින්ම නිවන් දකින්නවා කියලා නියමයක් නැහැ. ඒ තැනත්තට පාරමිතා ධර්ම වැඩිලා තියෙන්නත් ඕනේ. ඒ ජීවිතේ උත්සාහ කරන්නත් ඕනේ. ඒ දෙපැත්තම එකතු වුණොත් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ඇති තැනත්තාට ඒ භවයේ ධානයක් මාර්ගඵලයක් ලැබීමේ යම් හැකියාවක් තියෙනවා. ඒතකොට ඒ සඳහා එක සුදුසුකමක් තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ඇති.